දැන් ඒ නිසා අපි <clears throat> පැයක පමණ කාලයක් පරියන්ක භාවනාවක් නැත්තම් වාඩිලා ඉන්නවා කියන අදහසින් හොඳට සමබර කරලා තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න ඒ සමබර කිරීම සඳහා අපි සර්වචනාතිගේ රූපයක් තියාගන්නවා ඉස්සරහා ඒක දිහා බලනකොට පේනවා කොච්චරක් සමබර කොච්චරක් විවේක කොච්චරක් සැහැල්ලු ඉරියව්වකදී ඉන්නේ කියලා ඊටාම් බරපතල වැඩක් කරාට ඉතාමත් සැහැල්ලු ඉතිවක පවතින. නිසා ආධුනික යෝගාවචර බොහෝ විට ධර්ම ගෞරවය නිසා තද බල ගැඹීර තත්ත්වයක් මේක හිතාගත්තට පස්සේ ඉඳගත්ත වෙලාවෙ ඉඳලාම බොහොම දැඩි ඉරියව් වලට යන්න බලනවා. ඒකෙ වෙන්නේ පරියන්කේ තියෙන සරලකම සැහැල්ලු ගතියක් නැති වෙනවා. ඒ නිසා හිතා ගන්න ඕනේ පරියන්කේ කියලා කියන්නේ Taman සකස් කරගන්න එකක්. ඒක මෛත්‍රියට ගැළපෙන එකක් වෙන්න ඕනේ. ඒ සඳහා කියනවා වාඩි වෙලා Taman සුදුසු ඉරියව්වක වාඩි වෙලා ඉරියව්වේ වම් පැත්ත දකුණු පැත්ත දෙක සමබරද කියලා බලන්න. ඊට පස්සේ මුරුදු විදිහට ඇස්තික වහගෙන හිත ඉන්න ඉරියවට යොදලා හැම මස්පිඩුවක්ම හැම අංගෝපාංගයක්ම ලිහිච්ඡ ස්වරූපෙන් එහෙම නැත්නම් මේ දැඩි කරගන්න නැතුව දඬු කරගන්න නැතුව කියනවා කියලා. ඉතින් මේ විදිහට බලනකොට අපි නිකන් ඇඟත් එක්ක යාළු වෙන්න හදනවා වගේ මිත්‍ර වෙන්න හදනවා වගේ මෙලෙක් වෙන්න හදන කතියක් තියෙන්නේ. ඒක ඇත්තටම වැඩිමහල් නැත්තම් අමාරු වුණාට පොඩි දරුවේ ඕන වෙලාවක ඉන්නේ මේ වගේ සහැල්ලු තත්ත්වයක. ඉතින් අපි ඒ නිසා අපි ඇඟ අපි පුංචි කාලේ තිබුණා වගේ කොහොම සරලවට සහැල්ලුවට තියාගන්න. එහෙම නැත්තම් පූසෙත් දිහා බලන්න මේ පූසා කොයි වෙලාවෙත් ඉරියව පවත්න්නේ යෝගාවචරයට ආදර්ශවත් වෙන විදිහකට කිසිම දවසක පොළොව දිදිත් දිගාලා ඇවිදින්නෙත් නැහැ. ඉන්න ඉරියව්වකදී කවදාකවත් අපහසුකුත් පූසා පෙන්නන්නේ. ඒ වගේ අපේ ජීවිතය අපි ඉස්ලාම් කතාවට වෙන්න සමානලාට ඇඟත් එක්ක යාළු වෙන්න බලනවා. ඒක මිත්‍ර ස්වරූපෙකුත් වෙන්නවා. භාවනා පැත්තෙන් බලනකොට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක ජීවිතේ ලොකුම ලොකු ළඟාවීමක් ලොකුම ලොකු ගැඹීරත්වයකට කල්පනා කරනවා. ආන්නේ විදිහට ඉරියව්වටපත් වීම භාවසා භාවනාවේ මංගල අවතරණේ එනතන් හොඳ පිවිසුමක්. හොඳ මංගල වූ පිවිසුමක්. ඉතින් ඒකට විනාඩි ගාණක් වුණත් ගත කරාට කමන්නේ. එහෙම හරියන්නේ නැත්තම් තමයි තේරෙනවා නම් ඒ ඉන්න ඉරියව්ව පටල නැහැ කියලා හොඳට හරි පරි ගහේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මුල් විනාඩි සුවල්පේදී හොඳට තමන් ඉන්න ඉරියව්ව සකස් කරලා හොඳට හරි පරි ගහේ. අනේම හරි පරි ගහලා නැවත නැවතත් හිතට ඉඩ දෙන්න ඕනේ මේ කයත් එක්ක විවේකීව ගත කරා. මුරුදුව මෙලෙක්ව ගත කරා. එහෙම නැත්නම් මම දැන් මෙතන සමීපෙන් සැපසේ ඉන්නවා කියන එක පෙන්නනවා. අන්නේ සැපසේ ඉන්නවා කියන එක වැටහෙනකොට තමන්ට වැටෙන කරුණු තුනක් තියෙවි. හිත අතීතය අනාගතය ආශ්‍රය කරන්න යන්නේ වර්තමාන මොහොතේ. හිත අතන මෙතන ඇවිදින එකක් නෑ. කයේ කය සීමා කරගෙන තියෙයි. හිත මේ අවට තියන අය හෝ නොපෙනෙන ඈත තියෙන කෙනෙක් ගැන හිතන්නේ තමන් ගැන හිතන තැනට එයි. මේක තමයි අපි මම දැන් මෙතන කියලා කියන්නේ. ඒ වාගේම ඒ තුන නැත්තම් මෙතන මම ඉන්නවා කියන එක සපනම් කායික වේදනා පීඩාව නැති වෙයි. හිත කයේ තියෙනවා නම් බාහිරින් එන සද්ද මාව ආමන්ත්‍රණය කරන්නේ මට කතා කරන්නේ නැහැ කියලා අපිට ඒකේ විනිපොත්ත වෙන්න පුළුවන්. ඒකම අතීතනාගතයේ අසු කරන්නේ නැත්නම් හිත තද බල විදිහට හිතවිලි වලින් පීඩා නොවන තත්ත්වයට. ඒ නිසා හිතවිලි වේදනා ශබ්ද අඩු බවක් තියෙන්න ඕනේ මේ මිත්‍රත්වය පහල කරගන්න මම දැන් මෙතන ගන්න. අන්නේ ඒකම ලොකුම ලොකු ජයග්‍රහණයක් හිත මේ දේ වෙනවනම් ඇතුළටයි නැමෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස විශේෂ ඇහිම් බැලීම් ගන්ධ විඳීම් රස විඳීම් වශයෙන් බාහිර දුණා නෙවෙයි ඇතුළට නැමෙන්නේ. ඉතින් මේක ලොකු අලුත් දෙයක් හිතට. නමුත් ඒක අපි සෙල්ලමට කරන්නේ. විනෝදාංශයට කරන්නේ. පහසුවට කරන්න ඕනේ දැඩි මේ දැඩි මනසකින් නැත්තම් රෙජිමෙන්ටේෂන් කියන විදිහට නිකන් පුහුණුවකට යනව නෙවෙයි. සහැල්ලුවට ගන්න ඕනේ මේක ලොකු කලාවක් තියෙන්නේ. අන්නේම කරලෙවල මේ ඉන්න ඉරියව්වේ හිත පවත්වාගෙන විනාඩි ගාණක් ඉන්නකොට අර විදිය ඇතුළට රැමෙනවනම් කයයි හිතයි හුස්මයි ඇතුළට නැමෙනවනම් තැම්පතුවක් වැටේ. ඒ tempat බව බලාගෙන ඉන්නකොට බොහෝ දෙනාට ඒක අනිවාර්ය වෙන්න බොහෝ දෙනාට මේ ප්‍රාණයට තමයි කියන්නේ ප්‍රාණය කියලා කියන්නේ හුස්ම ටික ප්‍රාණයාමේ ස්වභාවයෙන් වටන හුස්මට හිත යන. හිත ගියේ නැත්තම් ඉන්න ඉරියව්වේ හිත පැවැත්වුවාම ඉන්න ඉරියව් ඒ පවත්වන චිත්තක්ෂණය පාස විතර කෙලස් නැහැ. සාගාදී කෙලස් නැහැ නිසාක පිවිතුරුයි. නමුත් ඊට පෙඩිය ගුණයක් වෙනවා තමන්ට හුස්ම ටික වැටහිලා හුස්මට හිත ගන්න පුළුවන් නමුත් මේ අදහසින් ආයාසෙන් හුස්ම ගන්නත් එපා. හුස්ම පිටිපස්සේ අඹාගෙන යන්නත් එපා. එලවගෙන යන්නත් එපා. ස්වභාවයෙන් වැටෙන හුස්ම වැටෙනවා නම් ඒක හොඳ ලක්ෂණක් විදිහට බලන්න. ඒකලා ඒ හුස්මට හිත තියෙන. ඒ හුස්මට හිත තියෙනකොට තමන්ට ඒ හුස්මට තර යාලුකම සෝතකමක් ඇති වෙනවා නම් වැටෙයි. මේ හුස්ම ගන්නා වැඩ පිළිවෙල බැලුවාම උඩුකය තමයි මොකක් වැඩ කරන්නේ. එතකොට අපිට හිමීට හුස්මට හිත ගැනීමේ වාසියක් වශයෙන් ශරීරයේ යටිකයත් අමතක කරලා උඩුකයට විතරක් අපේ අවධානය යොමු කරන්න පුළුවන් හුස්ම ගන්න යාන්ත්‍රණයට. මේ චිතය තමයි සර්වචනාච අපිට උඩුකය කෙලින් තියාගෙන පාඩි වෙන්න කියලා කියන්නේ නැත්නම් එහෙම අර හුස්ම ගන්න ශ්වසන පද්ධතිය ඇද වුණොත් කුද වුණොත් සාර්වික ආබාධ මතු නිසා බෙල්ලෙන් පස් පිටු හෝ කොන්දේ පස් පිටු හෝ ඇද වෙලා තිබුණොත් ටික වෙලාවකින් අපාද වෙන නිසා ඍජුව තියෙන්න හුස්ම ටික ස්වභාවික වැඩ. එහෙම චිත හුස්මේ මෙහිට පාත්තාගෙන යනකොට මේත් ඇති ආධුනිකට මේ හඳතෝම ඇති නමුත් තව තමන්ට තීක්ෂණ බව තියෙනවා නම් සියුම් ප්‍රනීත රසය තියෙනවා නම් උඩුකයෙත් වැඩියෙන්ම හුස්ම වැටෙන්නේ හුස්ම වැදෙන්නේ හුස්ම පිරිමැදෙන්නේ කොතනද කියලා එක තැනකට යොමු කරගන්න පුළුවන්. ඔක්කොම අතිරේක ලාභ බොහෝ විට සමහරු නාස්පුඩු නාස්පුඩු පුරවාගෙන ඉහපාරන හුස්ම නාසිකාග්‍රේ හෝ උඩුතලයේ අද්දකිනවා. තව සමහරු සුසුම් පද්ධතිය අටම කෙලවරේ උදරච්ඡදේ උදර චලන ආශ්‍රදපත්වාද රීත්‍ය අනුව ඉහළ පහළ යන පිම්බෙන හැකින් හැටි දකිනවා. තව සමහර වේදක අතරමැද විවිධ තැන් අනුව පපුවේ උගුරේ එනාශය ඇතුලේ ඒ පිටිමැදෙන තැන දැනගන්න. ඒක දැනුනොත් මුළු කයම අමතක කරලා ඒ තන පමණක් ප්‍රාණයට මූලස්ථානය කරගෙන කර්මස්ථානය කරගෙන අරමුණු කරගෙන භාවනා කරන්න කරන්න සතිය හෝම් සිව් වෙන නිසා මුළු කයේ තිබෙන හිත උඩුකයට අරන් උඩුකයෙන් අර හැපෙන තැන ගන්නතර ලොකු තීක්ෂණ ඥානයක් අවශ්‍යයි. සිවුම් බවක් අවශ්‍යයි හිතේ. නමුත් එහෙම බෑ කියලා භාවනාවට නුසුදුසු නෙවෙයි මුළු කයේ හරි කම නැහැ හිත පවත් ගන්න පුළුවන් නම් භාවනාවට ඇති. මුළු කයට ගන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. හරියට හැපෙන තැනට ගන්න පුළුවන් නම් වඩා ආත්ම හොඳයි. ආනේ විදිහට යනකොට උපරිමේ තමයි යන්න පුළුවන් ඉහළම කෙලවර තමයි මේ ඇතුල් වෙන හුස්ම මේකයි පිට වෙන හුස්ම මේකයි කියලා නැත්නම් උදරේ දිහා බලන කෙනෙක් පිම්බීම අවස්ථාව මේකයි හැකින අවස්ථාව මේකයි කියලා දෙක වෙන් කර ගන්න පුළුවන් නම් උත්කෘෂ්ටයි. ඉන්න වෙලාවේදී හැකිලිම සිදු වෙන්නේ ආස්වාද කරනලාදී ප්‍රස්වාසය සිදු වෙන්නේ ආස්වාසයමයි මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි. සත්‍යයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි කියලා ආන්නේ විතර දක් ගන්න පුළුවන් නම් කාලේ උපරිම ප්‍රයෝජන ලැබෙනවා. ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ විසිරිච්ච පැතිරිච්ච හිත පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයකට පුනිලයකට වතුරක් කරනවා වගේ විශාල කටක් සහ පුංචි අඩියක් තියෙන දෙයකට වතුරක් කරගුවාම වතුරේ කීකරු වෙලා අවශ්‍ය තැනට යොමු කරව ගන්න පුළුවන් වගේ හිතේ අර එහෙම දුවන ගතියෙන් කයට ගෙනලා කයෙන් උඩු කයට ගෙනලා අර හැපෙන තැනම පවත්වාගෙන මධ්‍යස්ත වූ ආශ්‍රත් ප්‍රසවාසී උදා උපේක්ෂක වූ උදාසීනෝ මධ්‍යස්තරමුනේ හිත පවත්වාගෙන යන එකයි මේ පරියන්ක භාවනාදි කරන්නේ. ඒ නිසා අපි මෙතන පටන් හම්බෙන කාලේ ඒ ලදලද අවස්ථාවේ ඒ විදිහට ගොනු කරමින් උත්සාහ කරමු. හිත කඩනයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. හිත කඩන්නේ කාගෙත් ඇති. කැඩුනට පස්සේ හිතවිල්ලකට වේදනාවට තත්යකට නැවතත් ආධුනිකෙක් වාගේ. අලුතෙන් භාවනා කරන්න ඉගෙන ගන්න කෙනෙක් වගේ කරන්න තරම් අපි ළමා මනසක් ඇති කරගන්න ඕනේ. ආධුනිකයෙක් කරන ආධිකම්මික මනසක් කියලා ඒ නැවත නැවතත් අර විදිහට හදා හදා යනකොට ඒ කැඩුනට පස්සේ පිළියම් කරගැනීමේ දක්ෂතාවයේ තමන් හදන්න හදන්න ඒක තමන් එක්ක සංසාරයට ගමන් කරන කල්යාණ මිත්‍රෙක් වශයෙන් උදව් වෙනවා. නිසා කැඩෙන වාරයේ තියෙන නාස්තික පැත්ත බලලා හිතලා කරගන්න එපා. කොච්චර කරනවත් හදන්න පුළුවන්කමේ තියෙන ආස්තිකත්වයේ නිර්මාණශීලීත්වය අදාහගෙන යන්න පටන් අරගත්තොත් පරියන්කෙන් පරියන්කෙන් තමන්ගේ අත්දැකීම් ගුණයක් ඇති වෙනවා ඒ විදිහට ඒ ආධුනිකව පටන් ගන්න නැත්නම් අද මූලාරම්භේ වේවා අනික් අත්තන්ට තමන් කරගෙන ගිය භාවනාවේ තව ඉදිරි පියවරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලැබිච්ච කාලයේ උපරිමයේ ප්‍රයෝජන ගන්න සත්‍යමත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ කෙටි උපදේශ පන්ති මෙතන නැත කරනවා. අපි නමේ දක්වා පරියන්ක පවත්වන්න උත්සාහ කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි.